තිදිනක් පුරා කරති භාවනා වැඩසටහන සහ ධර්මයේ ගුණ සමරන ධර්මදේශනා මාලාවේ අවසාන ධර්මදේශනාව. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි ධර්ම ගුණය අරභයා දේශනා කළ ධර්ම දේශනාවට අප දැන් සමරනවා. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ සක්ඛාතු භගවතා ධම්මෝ සම්දික්ඛිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ හෝපනයිකෝ පච්ච සත්තං වේදි තප්පෝ විඤ්ඤෝයිති කවරණ්‍ය මුලාසනස්ත නායක ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි එක දිගටම පවත්වාගෙන ලැබුණු මේ භාවනා වැඩමුළුවක ධර්ම දේශනා මාලාවක අපි මේ සමාප්ත අවසාන අවස්ථාවටයි සපමින් යන්නේ මේ කාලය පුරාම අපි මේ සූවිසි මහා ගුණයන්ගෙන් ධර්මයේ ධර්ම රත්නයේ ගුණ හයක් ඉදිරියේ තියාගත්තා. ශක්ති ප්‍රමාණයෙන් මේ ස්වක්කාත සාන්දෘෂ්ටික අකාලික ඒහිපස්සී කෝපනායක කියන ගුණ ජීවම් කරමින් ඇවිල්ලා අපි අද පත්තරා තියෙන්නේ පච්චත්තං වේදිකා භෝධින්නෝහි කියන අවසාන ගුණයට එනිසා අද ධර්ම දේශනා මාතෘකාව වශයෙන් අපිට ඒක ඉදිරියට යන්න පුළුවන්. ඒක ඇත්තටම අර මෙතෙක් සාකච්ඡා කරපු ඒ ಗುಣ පහෙන් පෙරීගෙන එන ගුණයක්. විඤ්ඤෝ කියන ඥානවන්තයා විසින් ප්‍රත්‍යක්ෂ වශයෙන් විඳගත යුතු අධ්‍යක්ෂක යුතු ධර්මයක් මේක. ප්‍රත්‍යක්ෂ වශයෙන් විඳිය යුතු නැත්නම් සාක්ෂාත් කරගත යුතු ධර්මයක්. හැබැයි ඔක්කොටම නෙවෙයි ඥානවන්තයන් ඥානවන්තයන් සඳහා ඒක නිසා පඤ්ඤාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා සර්වඥාන්සේ මේ සාමාජික පැත්තෙනුත් පුද්ගලයාගේ පැත්තෙනුත් මේක මතක් කරලා තියෙනවා තමන් වහන්සේ විසින් මේ ලෝකෙ ඉදිරිපත් කරන ලද මේ ධර්ම කොටාසේ වැඩිම ගෝචර වෙන්නේ නැත්නම් එළ වෙලා තියෙන්නේ ඥානවන්තයාලයි කියලා. ඉතින් මෙතනත් ඒ ධර්ම ගුණයේ ගුණ පෙන්නකොට මතක් කරනවා ඥානවන්තයාට අත්දැකිය හැකි ධර්මයක් වශයෙන්. ඒකමත් අපි අර <clears throat> කලින් කියපු ඒ සුවක්ඛාත දුරක්ඛාත ගතිය හුදු මේ ධර්මයේ දැනගෙන ධර්මයේ රැකීමම විතරක්ම නෙවෙයි මේ සර්වඥ සාසනේ තමයි නෛර්යානික සාසනයේ කෘත්‍යය මේකේ තියෙනවා මේ කටයුතු කරන කෙනාගේ පරිණාමයේ ලොකු වෙනසක් නැත්නම් කෙලපැමිණීමක් එහෙම නැත්නම් ඒක මුදුන්පත් වීමක් සිදු වෙන නිසා ඒ පුද්ගලයා මේ සත්‍යානුරක්ෂී කියන තමන් අතරපත් වෙච්ච සත්‍යය ධර්මයය රැක ගන්නව පමණක් විතරක් නෙවෙයි ඒක අවබෝධ කරන මෙලොව වශයෙන් අවබෝධ කරනවායි කියන එක මේ ධර්මයේ ස්වකහාර ධර්මයේ විශිෂ්ට ලක්ෂණයක් විශිෂ්ට ලක්ෂණයක් ඒ කියන්නේ මේ ධර්මයේ හැසිරෙනවා නම් ඒ පුද්ගලයා පරිණාමයකට හැබැයි වෙනසකට පරිවර්තනයකටපත් කරනවා කරනවා කරනවා. එහෙම නොකෙරෙනවා නම් පෞෂත්ව වෙනසක් උචාරිකත්ව වෙනසක් වෙන්නේ නැත්නම් ඒ කියන්නේ මේ ධර්මයට අපි බැහැරෙන්නේ නැහැ. මේ ධර්මය අපිට තාම වෙනසක් ඇති කරලා නැහැ. අන්න ඒ නිසා මේ ස්වකහාත තමා විසින්ම මුලැමැද අග යහපත් කොට ඉදිරිපත් වෙන මේ ධර්මයට අපි සම්බන්ධ වුණා නම් අනිවාර්යයෙන්ම ධර්මය අපට සම්බන්ධ වෙනවා. අපි ධර්මය රකින්නවා නම් ධර්මය අපි රකින්නවා. අපි ධර්මය දකින්නවා නම් අපි බුදුන් දකින්නවා. මෙන්න මේ විදිහට අනෙකුත් කිසිම සාස්තුන් වහන්සේ නමකට හෝ අනිකුත් කිසිම සමයාන්තර දර්ශනයකට පෙන්වන්න බැරි පුද්ගල පරිවර්තනයක්. හැබැයි වෙනසක් මේ ධර්මයේ පුරාම සජීවී ලෙස පැතිරෙන්නේ කියනවා. අනිත් දේවල්දී පුද්ගලයා ස්ථිර කරන්නයි හදාන්නේ. නිත්‍ය ආත්මීය ස්වરૂපයකට. සර්වඥාන්දේ මතක් කරනවා නෑ. නිත්‍ය ආත්මීය ස්වરૂපයකට පිළිගන්න මනුස්සයාට පටන් අරගන්න දැන එක වුණාට අවසානයේ මේ අවශ්‍යයෙන්ම මේ පුද්ගලයාගේ පරාවර්තනයක් පරිවර්තනයක් පරිණාමයක් අනිවාර්යයෙන්ම සිදු වෙනවා. එහෙම සිදුුනේ නැත්නම් මේ සත්‍යයටත් දැකගත්තේ නැහැ. එහෙමනම් තියෙන්නේ තාම මතු පිට ප්‍රසාද ගතියක්. ඒ වගේ මේ විඤ්ඤු පුරුෂයෙක් නැත්නම් විඤ්ඤු කෙනෙක් මේ ධර්මයට බහගෙන යනකොට තමයි මේ ධර්මයේ ස්වකහාපිත දුක්ඛාපිත කියලා තේරෙන්නේ. ඒ නැත්නම් අපි කියනවා අපි මේ සම්මිය දෘෂ්ටිකයි අනිත්‍යත්ව මිත්‍යා දෘෂ්ටිකයි ආදී වශයෙන් අපි ගොඩාක් මේ වර්ග ભેද ආගම් ભેද නිකාය ભેද හදාගෙන දකලන්න හදනවා. නමුත් ඒක තේරෙනවා ඒ තාම තමන් රස බලපු නැති නිසායි ඉතින් අපි පටු වාද වේගවලටපත් වෙන්නේ ඒ කරගෙන කරගෙන යනකොට තමන්ගේ මේ ප්‍රත්‍යක්ෂ ඥාන වැඩි වෙන්න වැඩි වෙන්න ධර්මයේ ස්වකහාත ගුණය මුල යහපත් නැදේ යහපත් අගේ යහපත් ගුණේ වැඩි වෙන බලනවා. ඒක නොවැට හිනවනා තාක්කල් අපි වාද විවාද වලට මේ අනුදානුවක් කරන්ට අනුන් අනුන්ගේ වැරදි වයන්ට අනුන්ට යුක්තිය පසුඳලා දෙන්න රණ්ඩු කරන්න, ඊර්ෂ්‍යාකම් කරන්න, කේලම් කියන්න ඔක්කොටම පෙළඹෙනවා. නමුත් මේ ප්‍රත්‍යක්ෂ වැඩි වෙන්න වැඩි වෙන්න ඔක්කොම අඩු වෙලා මේ Taman යන මාර්ගය මෙතුවාකල් තිබුණු ඒ අඩුපාඩුකම් අඩු කරගෙන ටිකට ටිකට යන්න පුළුවන් මේ සුවක්කාස දුරක්කාස භාවයේ මේකේ තේරෙන පටන් ගන්නවා. ඒ වගේම මේ ධර්මයේ තියෙනවා නම් යම් කිසි මෙලෝ වශයෙන් Tamanට අත්දකින්න පුළුවන් මේ සාන්දෘෂ්ටික ගතිය ඒකත් මේ ධර්මයේ දියුණු වේගෙන දියුණු වේගෙන යනකොට ඒ පුද්ගලයා ප්‍රථමයෙන්ම ඉස්සරහින්ම ප්‍රමුඛවම ඉස්සරහින් තියාගන්න එච්චරයි. මේකෙන් සාමුෂ්ඨික වශයෙන් මට මොකද්ද වෙන්නේ? ගුරුවරු කොච්චර කිව්වත් බුදුහාමුදුර කොහොම කිව්වත් ඒකෙන් ඇති වැඩක් නෑ මට මම වශයෙන් සාන්දෘෂ්ටිකව මේ දැන් අස්පනාවක මට මොකද්ද කරගන්න පුළුවන් වෙන්නේ කියන එක මතු වෙනකොට මේ ධර්ම විනයට චෝදනාවක් වෙනවා ඒක කරන කෙනාට මෙයා ආත්මార్థකාමී කෙනෙක් වෙන කිසිම දෙයක් සලකන්නේ නැහැ. මේ තමන්ගේක විතරයි බලන්නේ කියලා විශාල චෝදනාවක්. ඒ කියන්නේ අපි <clears throat> සමාජ වගකීම් එහෙම නැත්නම් අනිකුත් දේවල් බැහැර කරලා <clears throat> සාන්දෘෂ්ටික වෙනකොට මම වශයෙන් අත්හරින දේ පමණක් පන්නකොට මේ චෝදනාව අනිවාර්යයෙන්ම දිනු වෙන යෝගාවචරයට මොන දෙයක් වෙන වැඩක්. ඉතින් ඒකෙදී සර්වඥාන්සේ ඉන්න කාලේ මේ ප්‍රශ්නේ මතුනාට පස්සේ අනුන්ට අනුන් කෙරේ අනුකම්පාවෙන් උදව් කරනවද නැත්නම් සාන්දෘෂ්ටිකෝ මේ ධර්මයේ Taman වශයෙන් සාක්ෂාත් කර ගැනීමට ප්‍රමුඛතාවය දෙනවද කියලා බලනකොට සර්වඥන්සේ පැහැදිලිවම තමා වශයෙන් සාක්ෂාත් කරගෙන පමණමයි අනුන් උදව් කරන්න පුළුවන්. එහෙම නැත්නම් කියන්නේ තන්නේ කර අවස්ථාවල් ඉඳලා. ඒක පෙන්වන්න මේකේ අවස්ථාවාදීකමටත් වැඩිය මේක දෙන පළවෙනි කායික නැතිකම් පෙන්වන සර්වඥාන්ත මතක් කරන්නේ ඒ මඩ වැලක වැටිලා ඉන්න පිරිසකගේ එක්කෙනෙක් මඩේ මේ ඉඳගෙන කවදාකවත් උත්සාහ කරලා තව කෙනෙක් උඩ තියන්න බෑ. ඒ නිසා ඉස්සල්ලාම කරන්න වෙන්නේ තමන් ගියලි බිමකටපත් වෙන්න ඕනේ. පත් වෙලා ප්‍රයෝගශීලීව තමන් නැවත මඩට නොවැටෙනව තාලෙට අර මඩේ ඉන්න එකන ශක්ති ප්‍රමාණය එක එක එක කරන කොට ගන්න මිස මහා කරුණාව තිබුණාට අනුකම්පාව තිබුණාට තමන් මඩේ ඉන්න ගමන් ගන්න උත්සාහය ප්‍රායෝගික නැහැ. නමුත් ඕන තරම් තර්කයෙන් දිනලා පෙන්වන්න පුළුවන් මේ මම ඉස්සර කොට වෙලා අනුකූල ගන්නවා කියන එක ආත්මකරණය කියන්නේ. මුලවතනදී පොඩි සම්භාර කරන කාලේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඉස්සෙල්ලා දැන් හතම් පාඩයක් වශයෙන්මයි කියේ ආවේ බුද්ධෝගම් බෝධිසාමි. මුත්තෝහං මොතේ පරි. තින්නෝහං කාරයිසාමි ඒ මොකද සංසාරෝගා මහපය. මම බුදු වන්නේ මේ අනික් කට්ටිය බුදු කරවන්නේ. මම ඒකට වන්නේ මේ අනික් කට්ටිය ඒකට කරවන්නේ. මේ විදිහට දේශනා කරේ මේ සංසාර සාගරෙත් එක්ක අපි හිතන අවස්ථාවාදීකම කරන්න කියලා ගොඩාක් කෙනෙක් දැක්කේ නෑ ඔය කාලේ. ඒක නිසා සාන්දෘෂ්ටික වූ ධර්මය යම් කිසි කෙනෙක් තමා වශයෙන් අත්දකනනම් අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයා හිතියට වැඩිය උසස් මට්ටමකින් ඇඟේ කුණු තරව ගන්න නැතුව අනුන්ට උදව් කරනවා කියන එක ධර්ම න්‍යායයක්. ඒ නිසා යම් කිසි කෙනෙක් සාන්දෘෂ්ටික වූ ධර්මය තමා වශයෙන් ස්පර්ශ කරන්නේ නැතුව අනුන්ට උදව් කරන්න හදනවා කියලා කියන එක අපි කියන්න වෙනවා අවස්ථාවක් තියෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් සාන්දෘෂ්ටික වූ ධර්මය සාක්ෂාත් කරගෙන ලෝකත්ත්‍චර්යාව, ඥාතත්ත්‍චර්යාව, අත්තත්ත්‍චර්යාව කියන විදිහට ඒ අනුන්ට උදව් නොකරනවා නම් අන්න කතරලා කියන්න පුළුවන්, අත හොදලා කියන්න පුළුවන් ආත්මార్థකාමී. නමුත් ਸਰවඥාන්ගේ චරිත දිහා බලනකොට උන්වහන්සේ කිසිම ආකාරයකින් අවස්ථාවාදී වුණෙත් නැහැ ආත්මార్థකාමී නැහැ. අන්න ඒ ගුණය තමයි මේ සාන්දෘෂ්ටික ගුණය තියෙන්නේ. ඥානය නැති එහෙම නැත්නම් මේ තර්කයේ සඳහා නැත්නම් ලස්සන කතා කරන්න පුළුවන්කම සඳහා নানা ආකාරයෙන් මේ ඉදිරිපත් වෙලා ඉන්න සමාජයේ කොට දාන්න ලබල නැතු දිහා බලනකොට මේ සාන්දෘෂ්ටිකත්වයේ යැත්තන් හරිම ඉසේකක්මක් වෙලා තියෙනවා. තමා වශයෙන් සාක්ෂාත් කරන දේ බලපල්ලා මේකයි ධර්මයේ කියලා බුදුහාමුදුරු කියනකොට අර යැත්තන් මේක නිකන් දෙවියට හැපෙනවා වගේ බොහෝම අමාරුවක් තියෙනවා. දැන් අපි ඔක්කොම අනික් කටියත් එක්කම ගොඩ යන්න බලමු කියන වගේ මේ හුදු ජනප්‍රියතාවයට දුවනවා. නමුත් අර පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන මට්ටමට ලුණු මිරිස් කන මොලයක් කියන එකක් නක්. තේරෙන පටන් ගන්නවා මේ සංසාරේ කොච්චර කාලයක් අපි මේ වගේ මේ ලස්සන වචන වලට රැවටිලා ඉන්නවට ගන්න කැටලා සංසාරේ ගමන් කළා. මේ වරතනහන් කරාට කිසි එකකට දෝෂයක් නැහැ බෑ අපි සංසාරේ දුක් විඳිනවා. නිසා අපි ප්‍රත්‍යක්ෂයට ඉස්සර කරගෙන පච්චක්කේ ඉතර කරගෙන ඒක අත්දැකීමයි ඥානවන්තකම කියන්නේ කියන එකයි පච්චත්තං වේදිතාවෝ විඤ්ඤෝහි විඤ්ඤෝ පුරුෂයන් විසින් ප්‍රත්‍යක්ෂ වශයෙන් විදිය යුක්තක් මිස මිසක් මේක මේ අතින් අතන අන්ධ પરම්පරාවෙන් යවන එකක් නෙවෙයි. ඒ දෙක අතින් බලනකොට මේ අනුකූල සම්දර්ශන වල මේකේ පැහැදිලි වෙනසක් දැකගත හැකි. ඒ නිසා මේ පච්චත්ත විඤ්ඤෝට අත්‍යවශ්‍ය අනුකට අර කලින් අපි සඳහන් කරපු සාන්දෘෂ්ටික පදේට හොඳ අර්ථකථනයක් එනවා. ඒ වගේම යමක් ඒ සාන්දෘෂ්ටික නැතුව මේ දැන් මම මලන් මෙතන කියන විදිහට අත්දකින්න නැතුව කියන පින්කම් එහෙම නැත්නම් වෙන ආගමික කටයුතු වෙන කාර්මික තමහා කර්මයන් කරන සේරම කාලිකයි. අනිවාර්යම කාලේ මාන්නයට අහු වෙනවා. නමුත් යම්ම කිසි වෙලාවක අපි ප්‍රත්‍යක්ෂයට හිත ගිය ගමන් මම දැන් මෙතන කියන එකට ආපු ගමන් ධර්මයේ බේම අකාලික වෙනවා. අපි කාලයේ කියන මානයෙන් නිදහස් වෙන්න පුළුවන් තරමට යනවා. කාලයට යට වෙන මැඩවලට කටහරලා කියන්න පුළුවන් යට වෙන මනුස්සයා කාලකන්‍යයි. නමුත් අකාලික වූ ධර්මයට යනකොටම ඒ පුද්ගලයාට කාලේ කා දාන්න පුළුවන් වෙනවා. කාලයට යට වෙන්නේ නැතුව කාලය හා සම සමව ඒ ඒ චිත්තක්ෂණ එකන එකන ප්‍රත්‍යක්ෂ කරගෙන යනකොට තමයි තේරෙන පටන් අරගන්නේ මේ ධෛර්යයන් ප්‍රතිසත්තරණය කියන්නේ සජීවීවා. නිසා අකාලික කාලික ભેදේ පිළිබඳව ඉස්සලා මේ කාලය කාලික තනින්මයි අපි පටන් ගන්න. කර්ම විපාක කම්ම වට කිලේශ වට විපාක වට කියලා විපාක කාලයක් අනිවාර්යයෙන්ම තියෙන කාරණා. යන්නේ පැහැෙන්න කල් ගන්නවා. ඊට පස්සේ තමයි විවාහයටපත් වෙන්නේ මේ කොහොම සිදුවෙන තාක්කල් ඒ කියන්නේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ පැත්තට නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ අර සාමයේ සාමාන්‍ය කියන කර්ම වේගයට එහෙම නැත්නම් මේ සම්මුති සත්‍ය දිගේ යන්නේ පරමාර්ථ සත්‍යයට පරිච්ඡේදයේ ගිය ගමන් ඒක එතන එතන එතන එතන ප්‍රතිඵල ලැබෙන නිසා ගෝ කර්ම හොසි කර්ම බාටපත් වෙනවා එහෙම කාලික භාවයකින් එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම විපාක දෙන භාවයකින් තිබුණා නම් කවදාකවත් අඟුලිමාල වගේ කෙනෙකුට ගණන් කර කර ඉලක්කම් කර කර කප කප ලේපිට කපලා 999 කපපු කෙනෙකුට රහත් වෙනවා කියලා හිතන්න බෑ. අනිවාර්යයෙන්ම කර්මපත. නමුත් සර්වඥන්ස මතක් කරලා දුන්නා ඒ ඒ අඟුලිමාල චාරිත්‍රයෙන් අපි බිඳුවක් මතක් කර ගන්නවා නම් ඒ අඟුලිමාල පස්සේ පැවිදි වුණාට පස්සේ ඒ පින්නපාත යනකොට කවදාකවත් නැතිලු මේ පෙරාගෙන මිසක් ආපහු වෙන්නේ. කවුරු හරි අඹ ගහකට ගලක් යහුවා අඟුල් වලහම ගන්න ඔළුවට වදිනවා. කොහේ හරි කෙනෙක් ඇවිල්ලා පාරට අවුස්සුන්ට කුණු දැම්මොත් අඟුලි මාල හම්බුනේ ඇඟට වැටෙනවා. ඉතින් ඒක හැමදාම මේ පෙරාගෙන දැන් මහගෙන කුණු කාලන තමයි එන්නේ හැමදාම සර්වඥාන්සේ උපදෙස් දෙනවලු අඟුලිමාල ඔබ ඕවා ඉවසන් නැතුව මේ ජීවිතේ රහත් වෙන්නේ නැතුව අපායට ගියොත් ආය කල්ප කෝටි කොච්චරකින් කොටේ කියන්නද ඒ නිසා ඔබ කරපු වගේ තාම ලේසියක් ඔය වේද තියෙන්නේ ඔබට අසාධාරණ කම් විදියට අහකන ගල්පතියි අහකන බැනුම් ඇහෙනවා අහකන කොමු ගංගල් වලට වැටෙනවා ඉවසපන් ඉතින් ඒක තමයි ආනන්ද මේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ ඔය සරත් ජේතවනාරාමේ ඉඳලා පින්දපාත වදන වේලාවක අහුණලු පාරායන තියෙන ගේක අම්මා කෙනෙක් විරිරුදාවෙන් يعني ලේබර් පේන් එක ඇවිල්ලා කේන්ද්‍රී ගන්න. ඉතින් කල්පනා කරාලු හොඳටම දන්නවනේ මිනිස්සෙක් මරණ වෙලාවේදී ආංගික ගන්න හැටි. මේ අම්මා ඒ වගේ හොඳටම කේන්ද්‍රී ගන්න. ඉතින් අඟුලමාල කල්පනා කරගෙන අනේ මම දැන් පින්දපාතේ වදිනවා. ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් මේ වගේ වැඩකදී මට කොහොමද සාන්තියක් සාහනයක් දෙන්නේ? ඉස්සර මේ ලේ පිට කපපු කෙනා. සාන්තියක් සාහනයක් දෙන්නේ මේ ආවේනික දුක ඉවස ගන්න බැරි තරමට මෙලෙකම. ඊට පස්සේ කොහොම නමුත් පැයක් විතර සාමාන්‍ය බින්නපත් චාරිකාවක් කරනවා. බින්නපත් චාරිකාව ගිහලා එනකොට අර ගානට බාරම කිඳි ගන්න. එනදීල බින්නපත් බැලඳුවා හැම පිටක් පිටක් ගානම කල්පනා වුණා බුදුන් මේ අර අම්මට දැන් ආවේ සරණක්ද? කොහොමද මේක නිදහස් කරන්න කියලා පින්න පාතෙන් පස්සේ ගියාට පස්සේ මේ බණ භාවනාවක් කරන්න බෑ මේකම මතක් කරගන්න. ඊපස්සේ සම්පතනාම ළඟට ගිහිල්ලා මතක් කරා. අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ පින්න පාත යනකොට මමක් මේ පිළිතුතාවෙන් වේදනාව විඳිනවා. මොකද මම හිතපු නැති තරම් කාලයක් මම ඉඳලා පින්න පාත ඉඳලා එනකොටත් තියෙනවා මට දැන් මේ ප්‍රශ්නේ නිසා මේ ආවේනික දුක නිසා මට මේක ඉවසගන්න බෑ අනේ ස්වාමීන් වහන්සේ කොහොමද මම වාගේ මේ අත්කර වෙච්ච විවේකීව ඉන්න කෙනෙක් මේ වගේ මාකට උදව් කරන්නේ. බුදුහාමුදුරන් අන්තිවල බොහොම ලේසියි. කවදාහක් සතෙක් මරුණ නැති එක සතෙක් කරුවේ නෑ. ඒක ආනිසංසයෙන් අම්මන්ගේ ගැම්බල පහ වේවා කියලා විචාර කරනවා. අඟුල වල කොහොමද ස්වාමීන් වහන්සේ දැන දැන නම දිනුනම කපපු මට කවදාහක් සතෙක් මරුණ නැති අධිෂ්ඨානය කරන්න පුළුවන් ඒක. ආ එහෙමද? ඒකට අදිස්ථාන කරන්න ඕන මම ආර්ය භූමියටපත් වෙච්ච දවසේ ඉඳලා කවදාකවත් සතෙක් මරපු නෑ කියන අදිස්ථානය අරගෙන ඒ අනුභවයෙන් මේ මාගේ ජත්මල භාවයේ වාටපත් කරන්න කියලා. ඒ අඟුලිමාල යම් දවසක ආර්ය භූමියටපත් වෙන්නේ ඉස්සර කාලික වශයෙන් පෞද්ගලික කරගෙන ඉඳලා යම් දවසක ආර්ය භූමියටපත් වුණාද අර සම්පූර්ණ අර කියන මිනිමරුගති 100ක්ම ඇනහිකියා ඒක ඇඩ් කරන අපිටත් වැඩි හොඳට හිත වැඩි අංගුලිමාල ආනතුරයි. ඒ නිසා අධිෂ්ඨානයක් කෙරුවා නැතෝ හම්බගෙන අරියා ජාත්‍ය ජාතු නාමි දානාමි ජීවිතාවෝරෝපිස්සන. චේතනාත්මකව සත්‍යක් මැරුවේ නැහැ මේ අනුභවයෙන් ගැටමල පාවේ වාක්‍ය විපහ කරන්න පුළුවන් උනේ ඉච්ඡ අනිෂ්ඨාන ශක්තියක් ඒ වගේ දුරකින් ඉඳලා පතුරවන්න පුළුවන් උනේ මේ අකාලික වූ ධර්මයට අච්චර මිනීමරුවේ දැන් ඉන්න ත්‍රස්තවාදියොත් එක බලනකොට අන්තිමවල් කිට්ටු කරන්න බෑ. තරම් බරපතල ත්‍රස්තවාදී. නමුත් අකාලික අනිත් පැත්ත හැරුණා. හැරුණාට පස්සේ කොච්චර ශක්තියක් හම්බවන්නේ කියනවනම් ඒ අදිෂ්ඨානය නිසා අද පවා ගැඹුරින් අවුරුද්ද අඟුලේ මාර්ගයට තියෙනවා. ඒගා මේ හුඟදෙනේ මේ කාලික භාවයෙන්මයි මේ බුද්ධ ධර්මයේ පණිදාරා. විශේෂයෙන්ම Taman ගැන හිතනකොට හුඟක් වෙලාවට කරෝ පච්චාත්තාප දුක් මේ වරදවාගත්ත දේවල් පිළිබඳව කල්පනා කරලා භාවනා පරියන් වල බරගාන කාලේ නැති. තමයි හිතලක් නෙමෙයි මේ. කෙරිච්ච දේවල්. නම් අහම්බෙට වෙච්ච දේවල් නෑ මේක නම් අනිවාර්යෙන්ම මම කරන්න ඇති කිච්ච මේ කාලිකව අකාලික බව සරණ යන්න පුළුවන්කම කියන කෞෂාංශය අපට ඒකට ඉඳ දීලා තියෙද්දි මේ කාලික ධර්ම හිතට වැටෙනවා. මෙන්න මේවා එකක් දෙකක් හරියට මොන දීම තුලින් එන පශ්චාත්තාපයට මොන දීම තුලින් වාෂ්පීකරණය කරපු දවසේ මොන දීලා විනිවිද ගිය දවස් තේරෙනවා ඕනම ඒ පෙර කර කර්මයක් මතුවෙච්ච වෙලාවකට ඒකට කෙලින්ම මොන දුන්නොත් ඒ දෙයට ප්‍රතික්‍රියා නොකර මොන දුන්නොත් ඒ බරපතල ඕන දෙයක් වෙන්න පුළුවන් ඕන කාලික වූ ඒ කර්ම ශක්තිය අකාලිකව මුහුණ දෙන්න පුළුවන්. ඉතින් ඒකකොට ඕනම කෙනෙකුට වාද කරන්න පුළුවන්, තර්ක කරන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඒ කියන්නේ අපි කර්ම ඉක්මවන්න පුළුවන් කියලා. ඉක්මවන්නේ නැහැ. හරහා යනවා. කර්මය හරහා යනවා. සර්වඥාන්සේට බුදු වුණාට පස්සේ කර්ම 12ක් පරිසම්පීප බව වාර්තා වෙලා තියෙනවා. ඒ වගේ සර්වඥාන්සේ තාමත් දැඩි කරපු දුෂ්කරව දුක්කටපත් වෙනවා. මම එකකටවත් ඇඟිලි සරිගුරු ස්පෙෂලිස්ට්ලා ගාවට යන්න කලින් බුක් කරන්ද සල්ලි වන්න මොකක්වත් නැහැ. එන දෙයක මොන දුන්න එක විතරයි කිව්වේ විවිධ යනවා. ඒ නිසා අපිට අපි හිතලා කරපු දේවල් නම් අපිට ඒවා වගාරන්න බෑ බෑ කර්මානුරූපව හිතේ. නමුත් ගාක් කළාට අපි මේ පශ්චාත්තාපයෙන් අපි නොහිත කරපු දේවල් වලට ඒ නිසා මේ අකාලික ධර්මතාවයට ඉගෙන අදාහ ගන්න ගත්තොත් විඤ්ඤෝ ප්‍රත්‍යක්ෂ පිළිගන්නා වූ යෝගාවචරයකට උගාක් මේ අපි අහක යන දේවල් ඉවේ දාගෙන පොඩුක් වේ දාගෙන කනවා කනවා කියලා කෑ ගහන දිහා බලනකොට අපි අපට මේ විභව සංහාව නිසා කරගන්න මේ චෝදනා රාශියකින් එන දුක් මම කරව ගන්න පුළුවන්. හැබැයි ඒකට විඤ්ඤු පුරුෂයෙක් වෙන්නත් ඕනේ ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. Taman මේ භාවනා කරනකොට සත්‍යයක් අහලා ඒ සත්‍ය හරහා යන හැටි. භාවනා කරනකොට වේදනාවක් ඇවිල්ලා වේදනාව හරහා යන හැටි. භාවනා කරන හේතුලි පංචයක් ඇවිල්ලා ඒක හරහා යන හැටි පිළිබඳ ප්‍රත්‍යක්ෂ කුංචි කුංචි ප්‍රත්‍යක්ෂ ඇති කරගත්තොත් එන්නේ එන්නේ එන්නේ ඉස්සරහට ඕනේ බරපතල දෙයක් ආවොත් මේකට මෝන දුන්නාට පස්සේ ප්‍රතික්‍රියා කරනකොටදී වෙනස් ගතියක් ඇති වෙන බව ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැක ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ පුද්ගලයාට අර එහි පස්සික භාවය වෙන කෙනෙකුට වැඩි ඇති කරන්න පුළුවන් කොච්චරද කියනවනම් එතන තත්ත්වයකටපත් වෙලා මානසිකව වැටිලා තමන් පිළිබඳව ආත්ම නිෂේධනයකටපත් වෙලා ඉන්න කෙනෙකුට මෙවැනි කෙනෙක් එක කතා කරලා අදුරක් ප්‍රවත්වත් දෙන්න පටන් අර ගන්නවා මේ මතුවෙන දෙයට සාධනීය විදියට නැත්තම් ඒක මොන දෙන රටේ මොන දුන්න කෙනා සතුටින් මුලමදාග දකින්නවා නැති කෙනෙකුට යට වෙලා පුදුමාකාර පස්තාපයකටපත් වෙනවා. එතකොට මේ පුද්ගලයාට මේ සාන්දෘෂ්ටික බව තමන්ගේ ප්‍රශ්නයට දක්වන ආකල්පය මතින් වෙනස් වෙන බව. ප්‍රශ්නේ කෙරේ දක්වන සංඥාව මතින් වෙනස් වෙන බව තේරුම් ගත්තට පස්සේ මේ ලෝකයේ තියෙන වටිනාකම. ඒ කියන්නේ සත්‍යයේ ඉඳලා මේ සංඥාවල් හැසිරීමේ තියෙන වටිනාකම තේරුම් ගත්තට පස්සේ නිකන් හරියට මුරුක සංවර්ධාව තියෙන වෙලාවේදී ඒකට අහුවෙන්නේ නැතුව බේරිච්ච මිනිසෙක් වගේ තමයි සුවසේ කටයුතු කරගන්න පුළුවන්. මුරුගලන් වටාට අහුවෙච්ච කෙනාට ඕනම වෙලාවක දකින්න දකින්න දේ සත්‍යෙක් යකෙක් එහෙම නැත්නම් මුර්ගේක් වගේ වෙනවා. අහුවෙන අහුවෙන දේ ආයුධයක් වශයෙන් වෙනවා. ඉතින් මේකම ආව කයි මරයි කියලා සම්මගන්න. ඒකටත් වෙන්නේ මෙයා සත්‍යෙක් වගේ සත්‍යෙක් වගේ ඉතින් මරන්න එක තමයි තියෙන්නේ. අන්න අර සාන්දෘෂ්ටිකව මේක දැකලා ඒ ක්‍රමයට ගිහිල්ලා Taman ප්‍රත්‍යක්ෂ කරපු කෙනාට තේරෙනවා මේ සංඥාව මාරු වුණාට පස්සේ මේක සම්පූර්ණ විකාර ලෝකයක්. මේක සම්පූර්ණ පිස්සු ලෝකයක් ඒ සංඥාව ඉතාමත්ම මතු වෙනකොටම නැත්නම් දුර්වලම වෙලාවේ මේක තේරුම් ගන්න මිසක කන බහල වෙච්ච වෙලාවේ මොන විදිහකින්වත් අල්ලන්න බෑ. ඒ නිසා ප්‍රත්‍යක්ෂ කරලා තිබුණා නම් විශේෂයෙන්ම ආනාපාන සංඥාව දුරු වේගෙන යනකොට ඒ වගේම වේදනාවක් හරි සබ්ජයක් හරි හිතවිල්ලක් හරි එන්නකොටම ඒක ඝන බහල වෙන්නේ ඉස්සෙල්ලා ඒක අල්ල පුරුදු කරගත්තාම රාග හිතවිල්ල එනවා තා සමගම ද්වේෂ හිතවිල්ල එනවා තා සමගම මෝහ හිතවිල්ල එනවා තා සමගම අල්ලගන්න පුරුදු කරුවොත් එනවා නියපොත්තෙන් කර්ම ධර්මයේ තේරුම් ගත්තට පස්සේ තාම ලීසි. ඔය තීන මිත්‍ය පිළිබඳව කතා කරනකොට නිදර්ශනයක් වශයෙන් සර්වඥාන්සේ මතක් කරනවා මේ තීන මිත්‍ය නැති කරන්න ඕනේ නම් එකම දෙයයි නැත්නම් පළවෙනිම දේ තමයි ඒ පිළිබඳව සංඥාව කඩන එක. එමුද තීන මිද්ද එනකොට ඒ තීන මිද්දේ ප්‍රියමනාප භාවයක් එකයි ඉදිමතේ. ඒ නිසා අපි ඒකට යටිහිතින් ප්‍රේම කරන ගමන් තමයි තීන මිද්ද වැඩ කරන්නේ. ඒ විදිහවල තීන මිද්දට ආසාව දෙන තාකල් මොන උපක්‍රම කරා හරියන්නේ. දැන් සර්වඥාන්ත මතක් කරන්නේ සදා සංඥා වෙනස් කරන්නේ. තීන මිද්ද කියන්නේ දෙයක් නැති, ශබ්ද නැති, හොඳ කමටහන් කියන ගුරුවරයෙක් කියන තැනකට ගියාට පස්සේ හම්බෙට දෙයක්. ඒ නිසා ලැබිච්ච දේරම සම්පත්‍ය ටික විනාශ වෙනවා කියන මිත්‍යාවක. ඒ නිසා කවදාකවත් මෙවැනි දෙයකට මම උදව් කරන්න හොඳ නැහැ කියලා තියෙන විපිරිවන සංඥාව කඩාගත්තොත් ඕන තරම් අනිත් උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ වගේ ප්‍රත්‍යක්ෂ ලැබපු කෙනෙක් නම් ඒ කෙනාට මේ හම් වෙන ඒව බලව කියලා ඕන කෙනෙක් කියන්න පුළුවන් ගැතිය නැත්නම් Tamanට සාක්ෂි වෙන්න පුළුවන් ගැතිය එහෙම නැත්නම් හරියට අනුන්ගේ අඩුපාඩුවට Tamanට අප වෙන්න පුළුවන් ගැතිය එන්න එන්න වැඩිනවා. ඉතින් ඒ විදිහට ධර්ම න්‍යාය මාර්ගයෙන් ඉදිරියට තල්ලු කරන තල්ලු කරන යන පටන් අරගත්තට පස්සේ මේ ධර්මය ඇත්තටම ඊ타නත්ම සීමිත සුළු හැකි සංඥාව ඇති ඥානය ඇති ප්‍රත්‍යක්ෂ ඉස්සර කරගත්ත පිළිසකට නම් මේ ඍතුආකාර සංසාරයේ ආක්‍රමණයට වැඩි වෙනස්කමකට වැටෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක වෙනකොට මේ තමන් මේ ධර්මයට බැටගත්තා වූ ක්‍රම වල සම්පූර්ණ කන පිට හැරීමක් සිදු වෙනවා නැත්නම් මේ ඒක ඒ සංදිස්ථානයේ විවිධ වැටුලෙන් මත කරන්න පුළුවන් මේ සම්මුති සත්‍යයෙන් පරමාර්ථ සත්‍යයට යනවා. ඒ වගේම අසලෝක ධර්මයේ කම්පා වෙන තැනින් අකම්පිත தත්ත්වයට යනවා කියන එක පෙන්වන්න තියෙන්නේ සර්වඥාන්තික සාසනය පෙන්වලා තියෙනවා යමක් සාක්ෂාත් කර ගැනීමේදී ක්‍රම තුනක් තියෙනවා. සද්දේහිය සිද්ධා, අනුමාන සිද්ධා, පච්චක්ක සිද්ධා කියන්නේ. අපිට යමක් සද්ධාහයෙන් ඒ කියන්නේ ඇදහිල්ලෙන්ම මේ ලොකු දැරීමේ ශක්තියක් ඇති කරන යම් යම් දේවල් සාක්ෂාත් කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපි ඉස්සලාම මේ ප්‍රත්‍යක්ෂකෙදී ඉස්සලා සුවක්කාත වෙන්නේ ඉස්සලා අපි මේ ධර්මයට බහින්නේ සද්ධාහයෙන් තමයි. අනේ සර්වඥාන්ත අපේ මේ සාස්තුන් වහන්සේ උන්වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරන්නේ ඒක නිසා මේක කරමු කියලා සත්‍යාවෙන් ගිහිලා යම් යම් දේවල් නකා වෙනවා ඒ කවදාකවත් යෝගේ නෑ කියන්න බෑ. හැබැයි ඒ ඒ කතාවෙම කියන්න පුළුවන් වෙන සාස්තුවරයෙක් කෙනෙක් සද්ධා ගන්න පුද්ගලයාට එයාට ඒ සාසනය හුඟක් ප්‍රතිඵල තියෙනවා. මේ මේ සම්මයේ සම්පේහි වස්තුවම සද්ධාහනේ ඉඳලා නෙමෙයි ඒක ලැබෙන්නේ ඕන දෙයක් ඇතිවෙන්නේ කරගන්නේ. නමුත් මේ ශ්‍රද්ධාවෙන් වෙන දේ තර්කයට අහු වෙන්නේ නැහැ මොන වෙලාවක. ඒ කියන්නේ අනුමානෙට අල්ලන්න බැහැ. ශ්‍රද්ධාවෙන් ගිය කෙනා ඒක තර්ක කරනවා. එනත් ඒක තර්ක ඥානෙට එහෙම නැත්නම් ගලපලා බලන්න පටන් අරගන්නේ ශ්‍රද්ධාව තියෙන කට්ටියන් තාමත්ම සුළු පිටක් හොඳ ශ්‍රද්ධාව කියන්නේම ගලපිලක් නෙවෙයි. නමුත් අපි ධර්මචනන් කියන ශ්‍රද්ධාවෙන් අහු දේ අනුමානෙට තර්කයට සංසන්දනාත්මකව ඊමන්තන නෝනේ කරලා බැලුවොත් අර සද්ධාවෙන් එන පොත්ත chance එක නැත්නම් ආවට ගියාට හරියන එක අනුමානික ඒක නයි ඒකට කල්ලතු කියලා කරන්න පුළුවන් මට්ටමකට එනවා අනුමාන සිද්ධා එතකොට මේ සද්ධාව වශී කර ගන්න පුළුවන් ඕනේ වෙලාවට යොදා ගන්න පුළුවන් ශක්තියක් එනවා අනුමාන සිද්ධාවේදී නමුත් සර්වඥාන්දම දක්වනවා අනුමාන සිද්ධාව නෙවෙයි මුන්නාන්සේගේ සර්වඥාන්දගේ තියෙන සුවක්කාත ධර්මයේ විනේ ශ්‍රේෂ්ඨත්වයේ ඒ පච්චක්ක සිද්ධාව කියලා ප්‍රත්‍යක්ෂ කරන තැනට යනකම් මේ සිද්ධාව දෙකම ලාමකයි තුනේ. ඒ නිසා පච්චක්ක සිද්ධාව කියාට පස්සේ ඒ පුද්ගලයා අනුමානෙම මේ ඊපස්සේ සත්‍තාවෙන් අනුමානයට අනුමානයෙන් පච්චක්කේ කියන එක අනිත් පැත්තරවල පච්චක්කේ මනි ඉස්සරහින් කියනවා. මෙන්න මේක තමයි ආගමයි ධර්මයයි අතරේ වෙනස. ආගම හැම වෙලාවෙම සද්ධායෙන් පටන් අරගෙන යන පස්සේ පත්‍යක් කියලා දෙන්නම් කියන දෙන්නම් සල්ලි වල තමයි වැඩි කියන්නේ. හැම ආගමක් වෙනවා උදාහරණයක් තියෙනවා. නමුත් යම් කිසි කෙනෙක් මේ පච්චක් පච්චත්තං වේදි සපෝ විඤ්ඤෝ කියන විදිහට යම් නම් ධර්ම කොටස සුළුවෙන් හරි ප්‍රත්‍යක්ෂ කළොත් ඒ පුද්ගලයාට මෙන්න මේ වගේ රැවටිලි භාෂාවල් වලට එහෙම නැත්නම් ඒ උත්තර ශක්තිමත් නැති සිද්ධාව ළමතක කළා අනිවාර්යයෙන්ම පච්චක්ක සිද්ධාව ඉස්සරහින් තියා ගන්නවා ප්‍රත්‍යක්ෂය මෙහෙමනම් අනුමානය ප්‍රත්‍යක්ෂය අනුව හිත වෙනවා ඊට පස්සේ තමයි ඉතුරු අදාහ ගන්න බැරි පුංචි කොටසකට විතරයි සර්වඥාන්දගේ සර්වඥතා ඥානය අදාහනෝ හැම වෙලාවෙම තමන් ඉදිරි කරගත්ත තමන් අත්දකපු දේ තමයි ඉස්සරහින් තියාගන්නේ මෙන්න මේක තමයි මේ නෛර්යානික සීතත් ධර්මයේ ඇති වෙනස අපි ධර්මයට බැහැගන්නේ අනිකුත් ශාසනවල වගේ සද්ධාවෙන්මයි. ඒ සද්ධාව මුලින්ම සලකන්නත් එපා. නමුත් ඒ සද්ධාව සද්ධා මට්ටමෙන් නතර වුණොත් අපි ආගම මට්ටමෙන් නතර වෙනවා. අපේ ධර්ම සාක්ෂාත් කරණය අපිට කියලා ධර්ම වාසයක් අපිට කියලා අත්දැකීමක් නැහැ. ඒ නිසා ඒක අත්දකින්ට ප්‍රත්‍යක්ෂ කරන්න කලින් ඒ විදිහට හිත වදින්න ඕනේ. හිතට වදින්න ඕනේ. අනුමාන ශක්තියට තමන්ගේ තර්කඥාන ගැලපෙන්න ඕනේ. ඉතින් ඒ ශ්‍රද්ධාව පොඩ්ඩක් පාවා දෙන්න වෙනවා. තර්ක කරන්න කියන්නේ. පාද කරන්න කියන්නේ. ඒක ඇත්තද නැත්තද කියලා ඒ පැත්ත මේකත් ටිකක් පෙරලා බලන ගතිය තියෙන එක අනෙක් ආගම් වල 100%ක්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. වෙන මොනවා එකක් එක අනුගමනය කරන්න කියොත් ඔබට සාසනය අහුණා වෙනවා සදාකාලික අපායට යනවා නිසා මොනම විදියකින්වත් මේ අපි කියන දේ හද කරන්නත් එපා අනිත්‍යවත් එක්ක කලපන්නත් එපා කටහඬත් එපා කියන්නේ. ඒ නිසා ඒ අත්තන්ට අනුමානය කියන එක තර්කය කියන එක වසවිසවා. සරුවචනාදී කියනවා සද්ධාව අනුමානයෙන් තර්කයෙන් පණ කෙවු නැත්නම් අන්ධයි කියන. අන්ධ પરම්පරාවක් කියන. ඒ භාවනා කරන්න ආපු ළමයෙක් කියනවා මේ මැද පෙරදිග ගිහිල්ලා ඉතින් රටේ භාෂාව ඉගෙන ගත්තට පස්සේ දවසක කෝච්චි කෙටිට ගමනක් යනකොට ඒ රටේ ඒ අද හිඳ තියෙන ළමෙක් හම්බෙලා කතා කරා. කතා කරලා දෙන්නා ඉතින් අර ලංකාරි කමට තරුණ තම වයසට ඉතලා දෙන්නත් එක්කම ගිහිල්ලා ඒ කෝච්චියෙන් බහලා ගිහලා තේකකුත් දීවා කඩේකට ගිහින්. ඊනකට එක එකනා මේ තෑගිත්ව මාර්ග කරගත්තා. කොහොමද කඩෙමුත් එක එක ඇදෙල්ල කරලා අර කර්මය අගලු මොන ආගමේද කියලා. ඒකද මේ ළම කියනවා බුද්ධ ආගම කියලා. අර ළමයාට පුදුම බයකුයි තරහකුයි ඇවිල්ලා උඹට කලින් කියන්න එපා අපිට කියලා දෙන බුද්ධ ආගම කට්ටියත් එක්ක ගනුදෙනු කරන්න එපා කණ්ඩෙපයි කියලා කියලා අතකට දීපු අත පිටියක උලන්න පටන් ගත්තා. උලන්න පටන් ගන්න දීපු තෑගි විහිකේවල පානකට. සාහිකොලි මම දැන් සදාකාලික අපායට යමු වුණා. ඔබ කියන්නේ තුනන්න වෙන ආගම කියන කෙනෙක් කියලා. මම දන්නේ නැහැ මෙච්චර ආශ්‍රය කරන්නේ කියලා. ඉතින් අපේ ඉලන්දාරියට බුදුම හිතනවා මේ වංශයට මේ යකාරුනේ මොකෙන්ද කියලා. මේ ආශ්‍රය කරලා තියෙන වෙන ආගමක එක්කෙනෙක් කියලා දැනගත්ත පමණයි. ඉතින් එවැනි කෙනෙකුට හම්බ වෙයිද අවස්ථාවක් මේ සංසන්දනාත්මකව වෙන ආගමක් බලන්න කද්දාවත් නැහැ. ඒ අනුමාන සිද්ධාව අපිට තියෙන ලොකු අඳහැරයක්. අපිට තියෙන හැකියාවක්. දැන් ඉතරෝම සම්පූර්ණ තියෙනවා විඤ්ඤෝ පුරුෂයන්ට පමණයි මේක තියෙන්නේ. ඒත් මේ සද්ධාව සද්ධා මට්ටමින් බාරගන්නේ. ආරම්භයේදී ඇති නමුත් ඒක තර්ක කරන්න ඉන්නේ අනුමාන සිතාවාවේ නැත්නම් ධර්මය තාමන්ට ප්‍රත්‍යක්ෂ කරන සාන්දෘෂ්ටික ධර්මයක් එන්නේ. එහෙනම් තාමර කවුදෝ සුවට. බුදුහාමුදුරුවෝ ධරුවත් නැහින්දා. බුදුහාමුදුරුවෝ අසුවා මේ මේ 18ක් ක්‍රියා නොසෙ වෙච්ච හින්දා. ඒව මොකක්වත් අල්ලන්නේ ධර්මයට. ධර්මයට ඕන කරලා තියෙන ඔබ ශ්‍රද්ධාවෙන් බාරගත්තදී ඉතින් මේ මේ ආකාරයෙන් තර්ක කරලා බලන්න බැරි නම් ඒ ශ්‍රද්ධාව දැක ගන්න ශ්‍රද්ධාවක් එන්නේ නැහැ. එහෙම නැත්නම් අර අනුරක්ෂීවන්ත මේ කියන සත්‍යය අනුබෝධ සත්‍යක් වඩපත් වෙනවා. ඒ අනුමාන සිද්ධාව සද්ධාවත් එක්ක වන්නකොට හරිම තේරියන් හරිම දෙල්ලක්කාර හරි මිලන් හරි වැඩක්. නමුත් සර්වඥයන් මතක් කරනවා අනුමාන සිද්ධාවෙන් නතර වුණාම කවදාකවත් ඔබට පෞරුෂත්ව වෙනසක් වෙන්නේ නැහැ. ඒක තාම චින්තාමය මට්ටමේදී. ඒක නිසා දර්ශනීය පැත්තෙන් බුද්ධ ධර්ම දැනගත්තු අනුමාන තමයි නතර කදාක ප්‍රත්‍යක්ෂ කරන්නේ නැහැ. නමුත් ඒත් වැයෙන සේවයක් කරනවා. සද්ධාවන්ත දෙකනාගදී ඕකේ ධර්මයේ කියලා දෙනවා. Taman පොතින් ඉගෙන ගත්ත දේවල්. නමුත් කිසිවෙක ප්‍රත්‍යක්ෂ කරපු දෙයක් නෙවෙයි. ඒ නිසා යම් දවසක මේ අධ්‍යය සිද්ධාව ඉක්ම කරලා අනුමාන විද්‍යාවට ගිහිල්ලා පච්චක්ක විද්ධාවට ගිය දවසේ තමයි අතර තේරෙන්නේ සද්ධාවෙන් ඇදුවාට වැඩිය උංගාවක් වෙනස් නාම රූප ධර්ම තියෙනවා. සද්ධාවෙන් ඇදුවාට වැඩිය උංගාවක් වෙනස් මේ පස්සම්පාදේ කියන එක. ශ්‍රද්ධාවෙන් අඩුවට වැඩි උගා වෙනස් මේ අනිත්‍ය දුක්ඛ අනාත්තම් කියන්නේ. ඒක නිසා අපි මොනවා හරි දැකලා අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කියුවට ඒක මේ ශ්‍රද්ධාවෙන් අදා අදුරාගත්ත ශ්‍රද්ධාව. හැදෙවිලක් නැ සංඥාවක් නැ අනුමානයෙන් ගත් එකක් වුණා නම් කවදාකවත් ඒකයේ අනිත්‍යතාවයේ අනිත්‍ය ලක්ෂණය අනිත්‍යනපසනාවට වැටෙන්නේ නැහැ. හැබැයි පොඩ්ඩක් කියන්න පුළුවන් මට හොඳට අනිත්‍ය වැටෙනවා, දක්ෂින දක්ෂින දේ අනිත්‍ය වැටෙනවා. ඒක නම් තාම ඉන්නේ මනෝ විකාරක වෙන්න පුළුවන්. එතකොට හිතේ දත්තගත වුණාට පස්සේ අනිච්චන් තමයි. නම් සර්වඥාන්ත මතක් කරනවා එහෙම අනුම සද්ධා මට්ටමින් දැනගත්ත අනිත්‍යයි. අනුමාන මට්ටමින් දක්න අනිත්‍යකදී හුඟක් වෙනස් ප්‍රත්‍යක්ෂ අනිත්‍යයි. ඒක අනිත්‍යතාවය අනිත්‍ය ලක්ෂණය අනිච්ඡාන් පස්සනා කියලා තුන් පැත්තකින් පනරවලා දිනවා. ඒක තමයි ඒ පුද්ගලයාට මේ අනිත්‍යත්වය වැටහෙන්නේ. ඒ වගේම දුක්ඛතාවය කියලා එකක් ඔබේ තියෙනවා. ඒක සර්වඥාන්සේ පහළුණක් නැකත් ඔබ න්‍යායයි. නමුත් හැම කෙනාටම මේ දුක වැටෙන්නේ එකම ලක්ෂණය නෙවෙයි. එක එක නාඩ දුක ප්‍රසිද්ධ වෙන්නේ දුක්ඛ ලක්ෂණය ප්‍රසිද්ධ වෙන හැටි වෙනස්. ඉතින් අපි දුක්ඛ ලක්ෂණය මේකයි කියලා එනින සංසිද්ධියට කරන්නේ නැතුව ඒකට ආරෝපණය කරන්නේ නැතුව සංසිද්ධිය බලාගෙන ඉන්නකොට විලාමක තේරෙන පටන් ගන්නවා මේක වෙන්න ඇති මේ බුද්ධ ආදී උත්තරමනාතර දුකයි කියලා කිව්වේ කියලා මෙතුවක් දෙමුම දේම තමයි උබ්බේ අනුසුතේ ධම්මේසු කියන විදිහට පෙර නොඇසු නොවිරූතාලෙට මේ ඉදිනදා තියෙන දුක්ඛමයි දුක්ඛාර සත්‍ය කියන්නේ. එනද වෙන ඉම්පෝටර් දෙකක්වත් එනද වෙන ප්‍රශ්න ලෝකෙකින් කියන එකක් නෙමෙයි. ඒ නිසා ඉසිගක් කොම්බඩ එකක් කාවට පස්සේ පොත පැනඩෝල් ගහලා නිවන් දකින්න හදනවායි කියලා කියන්නේ ඒ කියන්නේ මොකක්ද ඔය එකක් කියන්නේ. මේ දුක මූල දෙක එකයි ප්‍රත්‍යක්ෂ කරනවා කියන්නේ මම කියන්නේ මේ බෙහෙත් බොන්න එපයි කියන එක නෙවෙයි. ඒක තියෙනවා නමුත් එන එන තමන් කරා ගන්න දුක එනකොට ඒකට වසංගතන මේ කායට ආශා කරගෙන මේ ජීවිතයට ආශා කරගෙන දුක දුකෙන් අවබෝධ කරගන්න. දුක්ඛ ලක්ෂණය තමයි ප්‍රකට වෙනකොට ඒක මෝහා කරගෙන වලක් කරන කවදාක ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඒ නිසා දුක්ඛ සත්‍ය දුක්ඛ දුක්ඛතාවය දුක්ඛ ලක්ෂණය වශයෙන් Taman ළඟට එනකොට ඒ අනුව බලන ගතිය. දුක දුක අනුව බලන ගතිය තමයි දුක්ඛානුපස්සනාව කියන්නේ. ඒක මේ හිතට පොවන දෙයක් නෙවෙයි. භාවනා කරනකොට වැටහෙන දේ නියමාකාරයෙන් කල්පනා කරන තමයි භාවනාවට යෙදවීමේ දුක්ඛ අවබෝධ කරගන්න. අනාත්මතාවය අනාත්ම ලක්ෂණය අනාත්ම පස්සනාව කියන ක්‍රමයට යනවා මිස කවදාකවත් මේ හැම දෙයකම අනත්තං අනත්තං අනත්තං කියලා කිව්වට ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එහෙනම් පොඩ්ඩකට හරි. ඥාන්තමට හරි. නාම රූප වශයෙන් හෝ පටිච්ච සමුප්පාද වශයෙන් හෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හෝ ප්‍රත්‍යක්ෂ ලැබු කෙනා තේනවා මේ පොතේ ඉගෙන ගන්නකොට වැඩිය කොච්චර වෙනස්ද මේ නාම රූප කියන අදහස. කොච්චර වෙනස්ද මේ පටිච්ච සමුප්පාදය කියන සම්බන්ධය. කොච්චර වෙනස්ද මේ වැටෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන. අපිට ඉස්කෝලේ ඉන්න කාලේ මත මතකයි. විවාහක පිටු වෙලා දෙකීච කෙනෙක් ආව කාබනික රසායන විද්‍යාව. ඉතින් ඒක පුදුමාකාර ලෝක කාල කාල කල්යලක් ඕනේක උගන්නන්න ඒ තරමටම සමීකරණ. ඉතින් හැම දෙයක්ම සංකේත මාර්ගයේ ඉගෙනගෙන ඉතින් ආ සමානලාට සමාන විශ්ව දක්ෂ වුණා. දක්ෂ වෙලා ඉස්සල්ලාම දවසේ මේ බෙන්සීන් තියෙන දේ හඳුනන්න වෙනම සටහනක් හඳුනන වෙලක් කුඩුවක් වගේ ඇඳලා තමයි බෙන්සින් උගන්නන්නේ. ඉතින් අනේ ලැබ් එකට ගිහින් බෙන්සින් කියලා වතුර වර්ගයක් පෙන්වනවාට පස්සේ ඔක්කොම උඩ ගියා අපි හිතුවා වෙසක් කුඩු වෙසක් කුඩු වගේ තියෙයි කියලා බෙන්සින් කියනවා. බලනකොට මේක වතුර જાතියක්. ඉතින් එක එක නම් ඕනේ මොන බලා ගන්න ඔක්කොම අපි පොතේ දාන බෙන්සින් නෙවෙයි මේ සංකේතයක් පාවිච්චි කරලා දෙන කියලා දැනගන්න ඒකත් ඒ සංකේත දැක්ක විද්‍යාත්මක භාවයකින් දෙන්නකොට. සර්පේ සර්පේ දැකලා ඒක පාට සර්පෙක් වලිය හපා ගන්නවා දැක්කම ඊට පස්සේ බෙන්සින් කියන සංකේතය දැනෙනවා. ඉතින් කල්ලාලි ඉගෙන ගන්නකොට බෙන්සින් ඉගෙන ගන්න ආහුවේටම වෙසක් කූඩුවක් වගේ මැද ගෝලයක් දාපම බෙන්සින්. ඉතින් ගිහිල්ලා බෙන්සින් බලන්න වතුරේ බලනකොට බෝතලේ බලනකොට වතුරමයි. ඔය වගේ මේ නාම රූප කියලා අපි මොනවදෝ හිතාගෙන ඉතින් දිගට අපි ධර්ම කටපාඩම් කරනවා. භාවනා කරන්න කියලා බලපුවාම නෑ මේ හැමදාම දක්ව වෙනවා. ඒකෙන් පටිච්ච සම්පදායේ උපාදි ගන්නවා. PhD වෙනවා. හැබැයි මේ අහු අහු ගන්නකොට එහෙම නැට යන්න ඕනේ හිතන්නේ මොකද කියලා ඒක තේරෙන්නේ නැහැ. ඒකට පරිස්සම්පාදේ දාන්න බෑ නේ. මේ අහු ගන්න නිසා ඒක හේතු කරගෙන අහු නැට යන්න ඕන කිව්වම ඒක දන්නේ. ඒ අනිත්‍ය දුක්ඛාත්ම තමන් කර කරපක්ෂම් පිළිසාවක් වෙනකොට මේක භාවනා කරනවා කිව්වම ඒක බෑ. ඒකට හේතකම සමීප කරගෙන සම්බ අංග සම්පූර්ණ ලෙඩ නැති වෙච්චලා වගේ භාවනා කරන්නේ. අන්නෝලේ මා විකාර ස්වරූපයක් තියෙන මේ සම්පීය සිද්ධාවේ පච්චක සිද්ධාවේ. උග තේරුම් ගත්තට පස්සේ hinaවෙන් හිතෙන්නේ නැහැ. මොකද අනුරාග සංසාරේ අපි මේ මෝඩකමේදී මේ නදනවත්කමේදී ඒ වගේම ලෝකේ දිහා බලනකොට කියන 99.99 තාමත් සම්පීය සිද්ධාවේවත් නැහැ තමයි. ඉතින් මේ ලෝකෙ නිකන් හරියට තනුණා වගේ හිතෙනවා මේ වැරදිලාද පැරදිලාද කියලා. මොකද මේ තරම්ම මුළු ලෝකෙම ඉන්නේ මහා අන්ධ භූත තැනක. මොකද ප්‍රත්‍යක්ෂ කරාට පස්සේ එයාට කවදාක සැකයක් එන්නේ නැහැ. හොඳටම තේරුම් ගන්න මොකද ඒක සම්පීඩ විද්‍යාවෙන් අනුමාන සිද්ධාන්ත කියලා අනුමාන සිද්ධාන්තයෙන් තමයි පච්චක සිද්ධාවට යන්නේ. ඊට පස්සේ ඒක කියන කවදාකවත් මොනම දෙයක්වත් සාධාරණ පිළිගන්නේ. පිළිගන්නා නම් පිළිගන්නේ ගෞරවචනා පිළිගන්නවා ඥාණය වගේ අපිට අල්ලන්න බැරි කොටහක් තියෙන එක පිළිගන්න. නමුත් මේ දැකිය හැකි ආස්වාදයක් ප්‍රසවාදයක් පිම්බීමක් කියන කිසිම දෙයක් හිතන්න යන්නේ මුදුවට අත්දකින්න. අන්නේ தත්වයට යන්න තරම් තමයි ජීවිත පරිබෝධ තියලා ප්‍රත්‍යක්ෂයේ ඉස්සර කරනවා කියලා කියන්නේ එසේ මෙසේ වීරත්වයක් එසේ මෙසේ පින එසේ මෙසේ මේ අභියෝග වල කැමැති ගැටයක් තිබිලා බෑ. ඉතින් මේ නැති කට්ටියට බුද්ධ ආගම අකටයි කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. මගේ අපි අපි සංකාරය වුණ අනන්ත ප්‍රමාණ ඒ වගේ මට්ටම් දිවාගෙන ගලවන්න ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඒ ඇත්තට තේරුනේ නැහැ කියලා එහෙම නැත්නම් වැටුනේ නැහැ කියලා බය වෙන දෙයක් නැහැ. මේක වැටෙන්නේ නැත්තේ බුද්ධහාගේ මේ දෝෂයක් නවත් ධර්මයේ දෝෂයක් වෙනවක් නෙවෙයි. අපි ඒක සඳහා ළඟා වෙන ක්‍රමය. වමතින් අල්ලන්න යන්න එපා මේක අල්ලනවා නම් දෝෂින්ම ගන්න. ඒ සඳහා කැපවීමක් අවශ්‍යයි. අන්නේම කැපවිච්ච කෙනාට සාධනෙ උගාවක් වෙනස්. ඒ නිසා මේ විසුද්ධි මාර්ගයෙන් ලස්සන කතාවක් තියෙනවා. ඒකේ තියෙනවා මේ පරිවෝධ 10ක් සමත භාවනා කරනකොට ආවාස කුල ආදී වශයෙන් අන්තිමට පේනවා ඊර්තිපරිවෝධ ගන්ත පරිවෝධ කියලා. සංකේත වෙනකොට ඊර්තිකාත්‍ය හරය සමතෙන් ආවොත් කාන්වාරයෙන් විපස්සනාට පරිවෝධ කරනවා. ඒක විදිහට ආරසා වීම සඳහා මේ පොතේ කියලා තියෙනවා සමතේට බාධා කරන්න විපස්සනාට බාධා කරනවා කියලා. මොකද මම කරන්න ගිය ගමන් හිත බාහිරවර්ති වෙනවා. එහෙනම් තමන්ගේ චිත්තක්ෂණය චරණම්බකේ පානවා. ඒ ග්‍රන්ථ පරිපෝධයටත් මේ වගේ බෞද්ධ භාවයේ බොහෝ විට පරිපෝධ කරනවා. තමන් කම දන්නවනම් ඒකේ පරිපෝධය අඩු වෙනවා. අන්න ඒක පෙන්වන්න ලස්සන කතාවක් පෙන්වලා තියෙනවා ගාන්ත පරිභෝධය ඇත්තටම පරිභෝධයක්. මොකද දැනගත්තොත් ඒකෙන් බේරෙන්න පුළුවන් කියන්නේ අනුරාධපුරේ පරිච්ඡේද කතාව. අනුරාධපුරේ තාමේ ස්වර්ණමය යුගයේදී පුදුම විදියට ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා ආවෝද කරන වගේම ත්‍රිපිටකයේ පිළිබඳ හොඳ කටපාඩමක් කියන්න පුළුවන් ඕනේ අත්‍යක් කියලා දෙන්න පුළුවන්. හොඳ ත්‍රිපිටක ධාරි ස්වාමීන් වහන්සේලා. ඉතින් මේ ප්‍රධාන හාමුදුරනේ කාමදල තියෙනවා හොඳ අවබෝධ ශක්තියකුත් ඇති ත්‍රිපිටකය ප්‍රගුණ කරපු චූලාභය කියලා ආම්සු කෙනෙක්. ඉතින් එහෙම වෙච්චාම ත්‍රිපිටක පරීක්ෂණයක් ඉල්ලනවා ඒගොල්ලෝ. ඕනම බෞද්ධ මණ්ඩලයක් ඉදිරිපත් වෙන්න ඇවිල්ලා මාව සම්මුඛ පරීක්ෂණ ලක් කරන් කියලා ඒ පරීක්ෂණ මණ්ඩලයේ ඉල්ලීම සඳහා කරන්නේ සත්තරකින් හදපු ගෙඩියක් තියෙනවා ඒ ගෙඩිය ගන්නවා. ඉතින් අහුවට පස්සේ දැනගන්නවා කවුරු හරි කෙනෙක් ත්‍රිපිටකේ කටපාඩම් කරලා දැන් අභිමුඛ පරීක්ෂණයට ලෑස්ති කියලා. ඉතින් එක දවසක් මේක තුලා ව්‍යාහඳුරෝ ගෙඩිය ගහපුවාම ගීටි ගහලා තමන් ඉන්න බංකලේ යන්නේ දැන් ලොකු ආහඳුරෝ තුලක සම්පෝග ලොකු ආහඳුරෝ අහනවා කවුද තුලාබේ මේ අද රත්තරන් ගෙලියන්නේ කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ මට හිතුණා මම දැන් හොඳට ප්‍රොග්‍රෑම් කරලා තියෙනවා මේ මට කැමති මේ පරීක්ෂණ මණ්ඩලයේ ඉතිපත් වෙන්න කියලා. එතකොට අහලා දිනවා තුලාබය අපි කියන වචනයක් දීලා විපස්සනාවකට හොඳ අම්බට උත්තර දෙන්න කියලා මොකක්ද විපස්සනා කියන්නේ. කියලා අහුවල නිකන් ඒවා ආයෙම අර සුඛසන්ද ප්‍රශ්නයක් කරලා. ඒකම තුලාගේ ආන්දු උත්තරයක් දුන්නා. අපි ගමු නිකන් අපි මේ වෙලාව හැටියට කියනවා සත්‍ය මේ ඇත්ත ඇත්ත හැටියෙන් දැක්කේ කියලා. ඒක ලොකුවම කරා හ්ම් කිව්වා. කියනකොට මට පිළිගත්තද මතකත් නෑ ෂුවර් නෑ නොපිළිගත්තද ෂුවර් නෑ. තුලාගේ ටිකක් එල්ලුම් කාලේ. එල්ලුම් කාලේ ආයතනයක් කියලා කියනවා විපස්සනා කියලා කියන්නේ වර්තමාන මොහොතේ පැමිණීම කියලා කවුරුත් කරනවා. අර අහනවා හ්ම් නිසා ආයතන කතා කරනකොට එහෙනම් සාංශ විපස්සනා කියලා කියන්නේ රාග දෝෂ මොහ දුරු කිරීම කියලා.